මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මුලාසනේ වැඩ සිටිනේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරයි අනිකුත් සියලුම මේ කිසි ලෝකාවචර පිළිසෙලින් අවසරයි භාවනා වැඩ පිළිවෙලක් පූර්ණ කාලීනව කරගෙන යන ස්ථානයක් වශයෙන් ඒ ස්ථානයේට අදාළ වෙන්නා වූ අවශ්‍ය වෙන්නා වූ මූල ධර්ම කරුණුත් ඒ වාගේම අධ්‍යක්ීමට සම්බන්ධ කරුණුත් ධර්ම දේශනා වාරයක් වශයෙන් ධර්ම දේශනා මාලාවක් වශයෙන් අපි ශ්‍රීත් පරිදි පවත්වාගෙන යනවා. මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ පසුගිය වාර කීපයක යෝගාචර ජීවිතේ තාමත්ම වැදගත් මේ අප්‍රමාදයේ පිළිබඳව විවිධාකාර පැතිවලින් විශේෂයෙන්ම යෝගාචරයාගේ අධ්‍යක්ීම් වලට සම්බන්ධ කරමින් කරමින් විකාශනය වෙන ආකාරය මේ දේශනා මාලාවට ප්‍රස්තුත කරගන්න යෙදුණා. ඒ අනුව සාමාන්‍ය බොහෝ දෙනා අහලා තියෙන විදිහට සීල විසුද්ධිය සම්බන්ධව චිත්ත විසුද්ධිය සම්බන්ධව යම් යම් කරුණු පසුගිය දේශනා වාරවලදී සාකච්ඡා කරනවා. ඒ නිසා පසුගිය දේශනා කීපෙම සමත වශයෙන් භාවනා වඩන විපස්සනා වශයෙන් භාවනා වඩන කියනා වූ දෙආකාරයෙන්ම භාවනා වඩන ඇත්තන්ට කෙලින්ම සම්බද්ධතාවයක් වෙන ලැබුණා ඒ කිව්වා ඒ මොකද මේ සීල විසුද්ධිය කියන පදනම පාදම ඉතාමත්මේ වැදගත් මූලික අවශ්‍යතාවයක් ඒ යෝගාවචරය සමථයානික වේවා සුද්ධ විපස්සනා යානික වේවා එහෙම නැත්නම් යෝගනාද භාවනා කරන යෝගාවචර කින්වතෙක් වේවා ඒ නිසා සීල විසුද්ධිය කාටත් අදාළයි ඊළඟට බොහෝ විට මේ භාවනා ක්‍රම සඳහා මති මතාන්තර සඳහා හේතු භූත වන්නා වූ මේ චිත්ත විසුද්ධිය කියන සමාධි කොටස පිළිබඳව අපි යම් යම් ප්‍රමාණයකට අදාළ මූලික කරුණු මූල ධර්ම කරුණු අත්දැකීම් කරුණු ඉදිරිපත් කර ගන්න යෙදෙන මොනම භාවනාවකට හෝ කියන්නේ විපස්සනා හෝ වේවා සමතය හෝ වේවා මේ චිත්ත විසුද්ධිය කියන හිතේ බාධක ධර්ම නීවරණ ධර්ම දුරු කර ගැනීම අත්‍යවශ්‍යමයි. ඒක පිළිබඳව කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. මේ මත්තමේ එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය මඟ ඇරලා ඉතින් එහාට ඇත්තා වූ විශේෂයෙන්ම විපස්සනා යෝග ආචරයට අදාළ වන්නා වූ විසුද්ධි මාර්ග වැඩපිළිවෙල කාමදායකව සිද්ධ කරගන්න බෑ. නමුත් මේ චිත්ත විසුද්ධිය ලබා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය අනුව යෝගාවචරය වෙනස් වෙනවා. සමත යෝගාවචරය තනිකරම චිත්ත චිත්ත විසුද්ධිය එක කෘතියක් වශයෙන් තෝරුම් අරගෙන ඒ සඳහාම උපචාරේ අර්පණා සමාධි ලබා ගැනීම සඳහා සම්මුති ප්‍රඥප්ති අරමුණක හිත යෙදීම කරනවා. ඒ කරන අවස්ථාවේදී තමන් ගන්න ප්‍රඥප්ති අරමුණට නැවත නැවතත් හිත නැංවීම ඒ පිළිබඳව නොපසුබස්නා වීර්ය එනත්නම් හරියට හිත අරමුණට එල්ල කිරීම සහ නැවත නැවතත් හිත නැංවීම කියන මේ කාරණා දෙක සාර්ථක වේගන එනකොට ඒ සමත යෝග අවතරයට උපචාර වශයෙන් එහෙම නැත්නම් අර්පණා වශයෙන් නිමිත්ත පහළ වෙන ඒ නිමිත්තට බැසගත් ආසේ අර්පණාව සිද්ධ වෙනවා. නමුත් විපස්සනා වඩන යෝගාවචරය සමහර විටක මේ විදිහට තමන් කල්පල කල්ැතුව පෙර ආතුවම පිරිසිදු කරගත්ත හිතක් ඇතිව මේ විදිහට කියනවා නම් දුරු කර දුරු කරලාද නීවරණ ධර්ම ඇතිව එහෙම නැත්නම් උපයා ගන්නාලාද අර්පණාවක් සහිතව හිත විපස්සනාවට නංගනවා. සමහර ඇත්තෝ ඒ විදිහේ අර්පණා සමාධියක් නැතුව උපචාර සමාධියක් සහිතව හිත විපස්සනාවට නංවනවා. තවත් සමහරක්ත සුද්ධ විපස්සනා ඥානිකයෝ ඒ අර්පණාවක් ඇති කරමින්ම විපස්සනාව මුලපටන්ම කරගෙන යනවා. මේ නිසා මේ ක්‍රම විවිධාකාර ගහකින් අතු දෙවි යන වගේ විවිධාකාර විදිහට දෙවිගෙන යනවා. මේ පිළිබඳව අපි පසුගිය වාරයක දෙකක මේ ක්ෂණික සමාධිය වශයෙන් විපස්සනා යෝගාවචර අත්දකින්න තත්ත්වයක් සමත යෝගාවචරය උපචාර අර්පණා වශයෙන් අත්දකින්න තත්වත් ඒ ශක් ප්‍රමාණ වලට අපි අපේ මූල ධර්ම අත්දැකීම් වලට සම්බන්ධ කරලා සාකච්ඡා කරන්න යෙදුණා. ඊට පස්සේ විශේෂයෙන්ම මෙවැනි චිත්ත විසුද්ධියක් ලබාගත්ත නැත්නම් ඒ පිළිබඳව සෑහීමකට පත්වෙච්ච යෝගාවචරයගේ චිත්ත ඉදිරි විසුද්ධි සඳහා විකාශනය වෙන ආකාරය නැත්නම් චිත්ත විසුද්ධිය කියන සමාධිය කියන භාවනාව කියලා බොහෝ දෙනා හඳුනා ගන්න මට්ටමේ නියම ඥාන පහළ වෙන ආකාරයට භාවනාව පැවැත්වීම මෙතනත් එක සංදිස්ථානයක් මොකද සමහර ඇත්තන්ට සීලේම වුණත් ඉතාමත්ම දුෂ්කරයි නමුත් යෝගාවචරයේ වශයෙන් මතක තියාගන්න ඕනේ මේ සීල විසුද්ධිය කියලා ගන්න මේ අදිස්ථාන ශක්තියෙන් ඇති කරගන්න තමන්ගේ වීර්යයෙන් ඇති කරගන්න මේ தত্ত্বය අංග සම්පූර්ණ වෙන විදිහට කියනවා සෝවාන් සකදාගාමි අනාගාමි අධ්‍යත් ආදී ආදී උතුමන් වහන්සේලාගේ සීලයට තාම සමාන නැහැ. නමුත් ඊට සමාන මට්ටමකට නැත්නම් තමන්ගේ ශක්තිය උපරිම මට්ටමට රැකීම මෙතනදී බලාපොරොත්තු වෙනවා. යම් විදියකට ඒතියෙදි තමන් තුළින් කාය විස්තර සිද්ධ වෙනවනම් යෝගාවචරයා ඒ පිළිබඳව ඊට වැඩිය සිල්වන්ත ගුණවන්ත වැඩිහිටියෙක් එක්ක සාකච්ඡා කරලා ආයති සංවරයට මතු මතේ මෙවැනි දෙයක් සිදු නොවන මට්ටමට සීලෙ පිසුදු කරගන්න මේ විදිහට තමයි සීල විසුද්ධිය ලබා ගන්න පුළුවන්. අංග සම්පූර්ණ සීල විද්‍යාවක් ලැබෙන්න නම් සෝවාන් මාර්ගඵල ඥානෙන් එපිටට යන්න ඕනේ. ඒ වගේම තමයි චිත්ත විසුද්ධිය සමත යෝගාචරය අර විදිහේ උපචාර අර්පණා වශයෙන් සාහිත කරගත්තා. සාමාන්‍ය සුද්ධ විපස්සනා යෝගාචරය ඒ ඒ ක්ෂණයේ උපදින්නා වූ ක්ෂණමත්ත සමාධියක ක්ෂණමත්ත පිටිකෝ සමාධි චිත්ත ඒකාග්‍රතා අන්නේ විදිහට ක්ෂණික සමාධිය පිට කරගෙන ඉදිරියට යනවා. මේක උනත් මේ ඇති කරගන්න සමාධිය උනත් සහවුරු සමාධියක් සහතික සමාධියක් වාටපත් වෙන්නේ නැහැ. ඒක තහවුරු වෙන්න ඒක සහතික වෙන්න අනාගාමී මාර්ගඥානය අවබෝධ කරගන්න ඕනේ. අනේකාට සමාධිය තහවුරු වෙනවා. මුත්තාම යෝගාවචරය ආධුනිකයෙක් නම් මෙවැනි මාර්ගඥාන තාම අත්දැකලා නැහැ. ඒ නිසා සමාධිය බොහෝ අවස්ථාවල වැටෙන්න ඉඩ තියෙනවා. Taman කණ්ඩක් නගිනකොට ලුහුටලා දෙස්සලා පහලට ඇද වැටෙනවා වගේ. මේ කඳු නගින්නේ ඒ දන්නේ නැත්නම් තමයි. එහෙම නැත්නම් තනි පොළේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ යෝගාවචරය කියලා කියන්නේ අන්න එහෙම සංසාරේ තනි පොළවේ ඉඳලා එපා විදියට. ඒ අත තමයි මේ දුෂ්කර වුණත් මේ මාර්ගය ගමන් කරන්නේ. මේක තමයි දුෂ්කර භාවය. එනම් Taman ඇති කරගත් ආවෝ සීල විසුද්ධිය වලින් වර කැඩිලා යනවා. ප්‍රතිපිලියම් කරන්න ඕනේ ආයති සංවරේ පිළිකන්ත ඕනේ. ඒ වගේම සමාධිය ඇති කරගත්ත සමාධිය වරින් වර නොදන්නා දන්නා කරුණු නිසා කැඩිලා බිඳලා යනවා. අත්ප්‍රතිහතව නැවත නැවතත් ඒක වඩන්නවා. මේ වැඩිමත් ලේසි නෑ. නමුත් අපි මේ අද මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත විසුද්ධියේ ඉඳලා දිට්ඨි විසුද්ධිය දක්වා සම්මා දිට්ඨියට නැත්නම් ඥානයට ඉඩ ඇරෙන තැනට හිත දියුණු කර ගන්නවා කියලා කියන්නේ මේ තරමට දියුණු වුණත් තවමත් ප්‍රමාණවත් නැති ඒකත් වඩා වීර්යයක් ඉල්ලා සිටින වැඩක් මේක යෝගාවචර දැනගන්න. භාවනා ලෝකේ අරගෙන බැලුවොත් නම් බොහෝම පිරිසක් මේ සීල විසුද්ධි මාර්ගයේ හෝ ඊටත් පහළ මට්ටමක ගත කරන්නේ. ඒ නිසා යත්තන්ට ඉදිරියක් දකින්න බලන් හිතා ගන්න අපහසුතාවයක් තියෙනවා. යම් පිරිසක් මේ සීල විසුද්ධියේ ජීවිත පරිත්‍යාගයෙන් දකින්නවා නම් කරනවා නම් ඉන් ඉදිරියට ඇත්තව චිත්ත විසුද්ධියට ඒ අතු මූලික සුදුසුකම් ලබනවා. බොහොම කලාතුරකින් කියන්නේ තමයි මේ මත්තම පැනලා මේ ආත්ම සමාධියක් නැත්නම් උපචාර සමාධියක් නැත්නම් ක්ෂණික සමාධියක් තමයි තියෙන බව තහවුරුව ස්ථිර වශයෙන් පවත්වාගෙන යන තරම් ආත්ම ධෛර්යයෙන් ගත වෙනවා. නැතුව නෙවෙයි සමහර අයත්න්ට හොඳට සමාධිය තියෙනවා නමුත් ඒක පවත්වාගෙන යෑම දන්නේ නැහැ. උපයන්න දන්නවා රකින්න දන්නේ නැහැ. මේ නිසා නැවත නැවතත් ඒ අත්ංගෙහි සමාධි වශයෙන් පිළිගෙනකොට තමන්ගේම භාවනාව පිළිබඳව තමන්ගේ ආත්ම විශ්වාසය පිළිබඳව. ඒ විතරක් නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව පවා සෙලවි කල්ලිය. ධර්මයේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව, සංඝයා වහන්සේලා කෙරෙහි ඇති ශ්‍රද්ධාව, කල්යාණ මිත්‍යන් වහන්සේලා කෙරෙහි ඇති ශ්‍රද්ධාව, තමන්ගේ ක්‍රමය පිළිබඳ ඇති ශ්‍රද්ධාව, ස්ථාන පිළිබඳ ඇති ශ්‍රද්ධාව, දායකයන් පිළිබඳ ඇති ශ්‍රද්ධාව, දුක්ඛ කාල ගුණ මොනම දේ හෝ වේවා. තමන්ගේ ආත්ම ධෛර්යය බිඳුන ගමන් මේ සියල්ලම සීගාජරාව කියන්නේ. ඒ මොකද ප්‍රතිඵල බලාපොරොත්තු වැඩි මේ ධර්ම මාර්ගයේ හිත විකසිත වෙන මාර්ගය දන්නේ නැහැ සීමාද. ඒ නිසා ඒ සීල විසුද්ධිය ලබාගත්ත පිණිස උනත් චිත්ත විසුද්ධියට කටයුතු කරනකොට ඊට වැඩිය චිත්ත විසුද්ධිය දියුණු කෙනෙක්ව තමයි ආශ්‍රය කරන්න ඕනේ. මොකද මේ පුද්ගලයා දන්නව මේක ඉතාමත් දුෂ්කර වැඩක්. මේක පරදිනවයි කියන එක බොහෝ විට වෙන දෙයක්. නමුත් ඒ පෙරදුනාට හිත පරදගන්නේ නැතුව, වටගන්නේ නැතුව ඉදිරියට යන්න සුදුසු කල්යාණ මිත්‍රයෝ විදි ආරම්භ කතා, අප්පිච්ච කතා, සල්ලේක කතා කියන විදිහට නියම සංපහන්සනයේ හිත නැගිට්වාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් අවශ්‍යයි. දැන් අපි මේ රැස්වලා ඉන්නේ අන්න ඒ කල්යාණ මිත්‍ර සමිතිය සඳහා. ඒ සඳහාම ගත කරන පිළිස එකට ගත කරනවා. අපි දෙතුන් දෙනා එකවර වැටෙනවා. වැටුණට අපි ඉදිරිය බලාගෙනයි වැටෙන්නේ. නැවතත් අපි මේ වැටුණට මේ පාරම අපි යනවා කියන අදහස. ඒ නිසා අපි එක්කෙනෙකුට කිනාවෙන්ට උච්චාන් කරන්ට පහත් කළ සලකන් හදනවා නෙවෙයි. මොකද අපි තමයි හෙට ඒ විදිහට වැටෙන්නේ දෙන්නේ. නමුත් ඉදිරිය බලන පිරිසක් වශයෙන් අපි අපිට යෝගාවචරයෝ කියලා කියනවා. මෙන්න මේ විදිහට ලෝකේ විශාල ජනතාවගෙන් ඒ භාවනා කරන පිරිසක් වාටපත් වෙලා භාවනා කරන පිරිස අතරිනුත් සමාධියේ යම් යම් ප්‍රමාණවලට අත්දකින්න පිරිසක් ඉදිරියට මේ ධිට්ඨි විසුද්ධිය සම්බන්ධ වේ. කටයුතු කිරීම අද අපි බලාපොරොත්තු වෙනවා එදා කරපු සාකච්ඡාව, දේශනාව ඉදිරියට විස්තර වශයෙන් කරන්න. මේ නිසා සම්පූර්ණ වශයෙන් සමතේ වඩන යෝගාවචරයෙන්ට හිතෙන් දෙවි කියනවා මේක තමයි අදාළ නැති ධර්ම දේශනාවක් කියලා. එහෙම හිතන්න නරකයි. මොකද තමයි මේ සමාධිය වඩන්නේ, දිනු කරන්නේ මෙන්න මේ විදිහේ මැත්තේ අනාගතයේ මේ විත්ති විසුද්ධිය පහල කර ගැනීම සඳහා. ඒ නිසා මේ සුතමේ ඥානයේ වශයෙන් හෝ මේක කවදාකවත් භාවනාවට විරුද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම ගත හැකි ආදර්ශ රාශියක් තියෙනවා. විපස්සනා කරන ඇත්තන්ට නම් තමයි යම්තාක් අත්දකලා තියෙනවා නම් මේ කියවෙන මූල ධර්ම කරුණු ඒ වගේම අධ්‍යක්ීම් කරුණු ලොකු සද්ධාාවක් පහළ වෙනවා. ලොකු කුසල ඡන්දයක් පහළ වෙනවා ඉදිරියට යන්න තමන්ගේ තියෙන අඩුපාඩු දුරු කරගන්න ශක්තිය පහළ වෙනවා. අපි එදා මතක් කරගත්තා විපස්සනා වඩන යෝගාවචරය තමන්ගේ මූල කර්මස්ථානයෙන් පටන් අරගෙන මේ මූල කර්මස්ථානයේ බිඳීම හැකිලිම හෝ වේවා ආනාපානිය හෝ වේවා ඒ මතුවෙන මතුවෙන අරමුණේ ප්‍රකට තැනින් දැස ගැනීම කරනවා. පින්බෙන අවස්ථාවේදී කර්මස්ථානාචාර්ය විමසනවා පින්බෙන වෙලාවදී මොකද්ද වැටහොමේ කියලා. පින්බෙන වෙලාවදී මෙනෙහි කරාද පින්බීම මතුවෙනකොට මෙනෙහි කරාද මොකද්ද වැටුනේ? හැකිලිම අවස්ථාවේදී මෙනෙහි කරාද මොකද්ද වැටුනේ? එතකොට යෝගාචරයට ගොරෝසුමදී හිත යෙදුවා නම් ඇහැ ඇරලා බැලුවා වගේ හිත ඇරලා බැලුවා නම් තේරෙනවා. පේනකොට පේන්නේ මුල්ම ගොරෝසුම දේ. සමහර ඇත්තෝ උපමාලංකාර ස්වරූපයෙන් සඳහන් කරනවා. සමහර ඇත්තෝ තදවීම තෙරපීම් වශයෙන් සඳහන් කරනවා. මේ කියන්නේ හිතේ අරමුණක් මෙනෙහි කරන හිතත් කියන මේ දෙක එකට පැවතුන බවට ලකුණු. යෝගාවචරයෙන් ඉතින් මෙද වෙලාවේදී ඉතින් වෙන අවස්ථාවකට හිත යොදන්න පුළුවන්. එතකොට තින් දේන අඩු ගානේ එක මොනක් හරි දැක ගන්න පුළුවන් ස්වරූපේ තියෙනවා. මේ මොහොත තුල ඒ ක්ෂණ වශයෙන් ඒ අරමුණේ හිත තැන්පත් වෙච්ච ගතිය, පිහිටිච්ච ගතිය පවතිනවා. මේ විදිහට යෝගාචරයා යෝගාචරයාගේ යුතුයකම වශයෙන් මූලිකවම අරමුණට හිත නැංවීමක් අප්‍රතිහතව ඒ කටයුත්ත දිගට දිගට කරගෙන යනවනම් ක්‍රමයේ යෝගාවචරයට එක පින්වීමක ඇති මුණක් දෙක තුනක් ක්‍රමක්‍රමයෙන් දැක ගන්න පුළුවන්. ඉස්සරලා කියනවනම් තද තද වීමක් තෙරපීමක් විදිහට වැටුණා නැත්නම් ඉදිරියට පස්සට තල්ලු වෙනවා වගේ වැටුණා ඉහළ පහළට යනවා වගේ වැටුණායි කියලා යෝගාවචරයේ දෙසේම බලාගෙන ඉන්නකොට ඒක වඩා විස්තර දිගින් දිගට දිගින් දිගට පින්වීමක් පින්වීමක් පාසා වැඩි ප්‍රදේශයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම හැකිලීමක් හැකිලීමක් පාසා කලින් දැකපට වැඩි වැඩි විස්තරයක් දැක ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය පින්වීමක් හැකිලීමක් අත නොහැර වාර දෙක තුනක් වාර 10ක් 15ක් 20ක් 30ක් එක දිගට ඉන්න පුළුවන් උනායි කියලා කියන්නේ නිසින්ින්දේ මේ පින්වීම පිළිබඳව ඇත්තා වූ විවිධ කරුණු නැත්නම් විවිධ මූලක් විවිධ මේ මූල පින්දිමේ මැද පින්දිමේ අග නැත්නම් ආස්වාසේ මුල ආස්වාසේ මැද ආස්වාසේ අග වගේ අත්දැකීමම තමන්ට වැටහෙන දේම එන්නේ එන්නේ එන්නේ එන්නේ හැදෙනවා එත් එන්නේ එන්නේ එන්නේ ගොනු වෙන්න පටන් ගන්නවා මේ ගොනු වීම යෝගාවචරය අගය කරනවා නම් මේක තමයි තමන් මේ භාවනා කිරීමේදී මේ අවස්ථාවට ලැබෙන උත්තර නැත්නම් බලාපොරොත්තු වෙන දේ මෙන්න මේ බව දැනගෙන දිගින් දිගට දිගින් දිගටම පින්දීම කැත්තා වූ පවතින්න පුළුවන් ඕ සෑම ආකාරයක්ම දැක ගන්න පුළුවන් ස්වරූපයකටපත් වුණා නම් ඒ යෝගාවචරයට පින්දීමේදී මේ මේ දේවල් තියෙනවා මේ මේ දේවල් නැහැ මේ මේ දේවල් මම දැක්කේ නැහැ මේ මේ දේවල් දැකලා කියwidetilde තියෙනවා කියන සැක මොනවාක්වත් ඉතුරු වෙන්නේ භාවනා කරන්න කරන්න වාරෙන් වාරයට මේ පින්දීම පිළිබඳ විවිධ හැඩතල දැක ගන්න පුළුවන් මේක අවසාන වෙන්නේ කොතනින්ද? එහෙම නැත්නම් පින්වීමක් දැක්කා කියන එක අවසාන වෙන්නේ කොතනින්ද? මේ පින්වීමක තියෙන්න පුළුවන් යම්ම ආකාරය. යම්ම සතහන්. යම්ම ස්වභාවික ලකුණක් ඒ සියල්ලම දැක්කා කියන විශ්වාසය යෝගාවචරස පහළ වෙනවා. මේ සංඛාර වශයෙන් ආකාර වශයෙන් ස්වභාවික ලක්ෂණ එයින්ම උපන් ලකුණු එක පියවීමකින් අනිත් එකට වෙනස් වෙනවා. ඒ තරමටම මේක බොහොමත්ම ක්‍රියාශීලී වැඩපිළිවෙලක්. යෝගාවචරය මේ මන්දෝත්සහයි වෙන්නේ නැතුව මේක බාලලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, කෙලවරක් ඇති දෙයක් නෙවෙයි කියලා මන්දෝත්සහය වෙනතු මේ කෙලවර කරමී කියන අවසාන කරමී කියන අදහසෙන් භාවනා කරගෙන යනවනේ අන්න සමාධිය ඇති කරගත්තා වූ සමාධියෙන් වැඩගත්තා බවට පත් මෙන්න මේ සඳහා සමාධිමත් යෝගාවචරය විසින්ම වෙර දැරිය යුතුය. මෙන්න මේ වීර්ය නිසා තමයි ප්‍රඥාවට ඉඩ සැලසෙන්නේ. හිත පැතිරෙන්න පටන් ගන්නවා. ඉන්දීම නැත්නම් ආස්වාසය හාත්පසින්ම දැක ගන්නා සුළු පැතිර පවත්නා හිත සාදර හිත සමීපව පිහිටන හිත ඇතිවෙන්න ඇතිවෙන්න ඇතිවෙන්න යෝගාවචරයට මේ දැක ගන්නට බැයි গুপ্ত ස්වરૂපයක් භාවනා නැත්නම් සමාධියට අහුවෙන්නේ නැති තත්වයක් ඇත්තේ නැහැ කියන මට්ටමටම සම්පූර්ණ පිළිසිඳිලා මේ පිළිසිඳිනකොට යෝගාවචර ක්‍රමක්‍රමයෙන් කොතෙන්ද යන්නේ සම්මුති වශයෙන් ගත්තා වූ මේ පින්වීම නිකම්ම නිකන් ධාතු ක්‍රියාකාරීත්වයක් පමණයි ආපෝ තේජෝ වායෝ පඨවි වගේ යෝගාවචරය අසාධාරණ තිබුණොත් ඊයේ ධාතු වල වැඩ පිළිවෙලක්. ආපෝ ධාතු යම් අවස්ථාවක මතුවෙනවන වැగిරෙන ගතිය පිටු කරන ගතිය මේ තේමීමේ හැකිලීමේ ආස්වාද ප්‍රසවාසය වැටෙනවා. ඒ වාගේම පඨවි ධාතුව යම් වෙලාවක ප්‍රකට වුණා නම් සාද ගතිය, ගොරෝසු ගතිය, රළු ගතිය නැත්නම් මොටුදු ගතිය, මෙලෙක් ගතිය, සහැල්ලු ගතිය මතුවේ. යම් වෙලාවක තේජෝ ධාතුව ප්‍රකට වෙනවා නම් උණුසුම් සිසිල් ගතිය ඇතිවෙනවා. යම් වෙලාවක වායෝ ධාතුව ප්‍රකට වෙනවා නම් තද කරන තෙරපෙන ධාරණ ස්වરૂප පෙන් පටන් ගන්නවා. බොහෝ යෝගාවචරියෝ ධර්මානුකූලවම මුලින්ම දැකගන්නේ මේ තද කරන තෙර තෙරපෙන චලන ගතිය. වායෝ පොත්හබ්බ ධාතුව. මුත් යෝගාවචරයා මේ වායෝ පොත්හබ්බ ධාතුවේ එක මුලකක් දැකලා එයින් පසු බානවා නම් මන්දෝත්සහය වෙනවා නම් ඉදිරියට බැලීම නතර වෙනවා නම් ඥානීය වර්ධනයේට බාධා සිද්ධ වෙනවා. නිසිනින්ද සෞඛ්‍ය සම්පන්න වැඩිමක් සිදු වෙන්නේ නැහැ. ආත්පසින් මේ ලැබුණු අවස්ථාවේ නැත්නම් අරමුණට හිත මූණට මූණ දාලා හිතපු වෙලාවේදී ඒ අරමුණේ තියෙනා වූ සියලුම පැති ආත්පසින් දැකගනිමි කියලා කටයුතු කරනවනම් යෝගාවචරයට මේක දැක ගන්න බැරි වැටහෙන්නේ නැති গুপ্ত කිසියම් දෙයක් නැති බව සම්පූර්ණයෙන් වැටහෙනකොට යෝගාවචරය පියුණීම කොච්චර විස්තර සහිතව බලනවාද ඒ තාද්දරට අවසාන නිගමනයේ වශයෙන් මේ ධාතු ක්‍රියාකාරීත්වය වටහා ගන්නවා. මේ ධාතු ක්‍රියාකාරීත්වය විසින් උනන්දු කරවන්නේ දැනීම ලැබලා දෙන්නේ මේ බලාගෙන ඉන්න මෙනෙහි කරන හිත. හැම මතුවෙන මතුවෙන පිම්බීමක් පාසා මේ විදිහට පිම්බීම දිහා බලාගෙන ඉන්න හිතත් ඒ පිම්බීමේ වැඩ පිළිවෙලත් ඉතාමත් සවිස්තරව හැම අංශු කුඩා අංශු කොටසක්ම දැකගනිමි කියලා කටයුතු කරගෙන කරගෙන යනවනේ මේ යෝගාවචර ක්‍රමක්‍රමයෙන් හරියට විශාල විචිතුමක් උගල වෙලාවක් බලන ඉන්නකොට මේ විචිතුම හාත්පසින් දැකගත්තා වගේ මේ පින්දීමේ හාත්පස දැකගන්න දැකගන්න ඒ හාත්පස දැකගන්නා හිතත් ඉබේම දැකගත්තා වගේ නැත්නම් හිතයි අරමුණයි රූප ධර්මයයි නාම ධර්මයයි කියන මේ කටයුතු දැක ගන්න පුළුවන්. මේ දැක ගත්තා නම් ඒ යෝගාවචය නිකම්ම රූප දෙයක් විතරයි. විතර කරන්නේ කැත්තේ නැහැ. කරවන්නේ කැත්තේ නැහැ. විඳින්නේ කැත්තේ නැහැ. මේ ආස්වාදයේ හොඳය කියලා බාර ගන්න කෙනෙක් හිතන නැහැ. මේ ආස්වාදයේ නරකය කියලා බාර ගන්න කෙනෙක් නැහැ. මේ ආස්වාද ප්‍රස්වාදේ නැත්තම් බිම්බි නැගින්න නොදන්නා කියලා වරක් කියනවාය කියලා පැටලවිලක් නැහැ. මේ සාකසීම ක්ලේශයකට ඉඩ නැහැ. රූප ධර්ම රූප ධර්ම විදිහට නිර්වත් වෙන. ඒ දිහා බලන ඉන්න හිත නිශ්චල වතුර වලක් වගේ. හොඳේට ඡායාව ඔකේ වැටෙනවා. මේ தත්ත්වයටපත් වෙනකොට යෝගාවචරයට වැටෙනවා මේ තුල වරදොල පටා ගන්නට වරදොල තේරුම් අරගන්නට ආත්මයක් ජීවියෙක් සත්‍යයක්. සත්‍යයක්. එන විදිහට නේද නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ස්වરૂපයක් අතර පවතින. සත්ව ජීව ආත්ම ස්වરૂපයෙන් බලන්ට මේ පින්දීමේ හෝ ආස්වාසේ නැත්නම් හැකිලීමේ හෝ ප්‍රස්වාසේ හොඳක් ගන්න දෙයක් ඇත්තේ. නරකක් කියලා ගන්න දෙයක් ඇත්තේ. දිනුවා කියන දෙයක් ඇත්තේ. පෙරදුනා කියන දෙයක් ඇත්තේ. ලාභයක් ප්‍රශංසාවක් නින්දාවක් කිසිම දෙයක් නෑ. වෙන විදිහකට කියනවා නම් මේක පිළිබඳ රාගයක් පහළ වෙන්න ඉන්නේ නැහැ. පින්බීම පිළිබඳ ද්වේෂයක් පහළ වෙන්න හිත නැහැ. මේ පින්බීම වෙලාවේ මේක හැකිලීමද කියලා පටලෙන්න එකක් නැහැ. මේ විදිහට රාග ද්වේෂ මෝහ අයින් වෙනකොට යෝගාවචරය තුළ මෙතුවා සමහර විටක ඇහුවොත් නම් මේ කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ මම ජීවාත්මයක් පිළිගන්න කෙනෙක්ද සත්පුද්ගල භාවයක් පිළිගන්න කෙනෙක්ද කියලා. අපි බෞද්ධ වශයෙන් භාවනා කරන්න ඇත්ත වශයෙන් මූල ධර්ම වශයෙන් නම් ඒවා දාන්නවා වැරදි මත කියලා. නමුත් සෑම ආසාහිතක් පහළ වෙනකොටම, ද්වේෂහිතක් පහළ වෙනකොටම, කොළ මොළ කලකොල හිතක් පහළ වෙනකොටම ඒ තුල ආත්මය දිනු ගන්නවා. ඒ තුල දික්කිය රිංග ගන්නවා. ඒ තුල ජීවියේ සත්වයක් රිංග ගන්නවා. ඒ නිසයි ඒ ජීවියාට සත්වයාට නොගැලපෙන නිසයි අමනාපේ පහළ වෙනවා. එහෙම නැත්නම් මනාපේ පහළ වෙනවා. එහෙම නැත්නම් මේ තියෙන දේ නොදක නොද නොදක් නොදතිබ නොතිබෙන්නා වූ දෙයක් දැක ගන්න. නමුත් මේ පිළිම හැකිලීම් වගේ ස්වභාවික අස්පනා පිට Tamanටම දැක ගන්න පුළුවන් අරමුණේ තාත්තක පිරිසිඳල දැක ගන්නකොට ඒකට තණ්හාවක් උපදවන්නට ඒකට ද්වේෂයක් උපදවන්නට මේ දේ මොකද්ද කියලා සැක සහිතව අඳුරු ගුහා සහිත තැනක් නැතුව හොඳට පැහැදිලි බවක් ඇති කරගන්න ප්‍රස්තාව දෙනවා. මෙන්න මේ විදිහට යෝගාවචරය යම් අවස්ථාවක පින්දීම හාත්පස හැකිලිම හාත්පස එහෙ නැත්නම් මෙන්න තව කෙනෙක් වශයෙන් ගන්නවන ආනපානී ආණය හාත්පසින්ම අපාණය හාත්පසින්ම මේ විදිහට එක අරමුණක නිස්සත්ත නිජීව ශුන්‍යස්වરૂපේ සමහර විටක පමණක් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා මේ වැටහීමේ ඇතිවෙන්නේ මූලිකම අවශ්‍යතාවය තමයි පින්දීම නම් පින්දීම හාත්පස දැකලා තියෙනවා. හැකිලිම නම් හැකිලිම හාත්පස දැකලා තියෙනවා. පය එසවීම නම් එසවීම හාත්පස දැකලා තියෙනවා. යැවීම නම් යැවීම හාත්පස, තැබීම නම් තැබීම හාත්පස ඉදිරියට යනවා නම් පසුපසට එනවා නම්. හැරී බලනවා නම් ඉදිරිය බලනවා නම් මේ සෑම කටයුත්තකම මේ ඇත්තා වූ අත්දකින්න පුළුවන් ඍජු අස්පනා පිට අත්දකින්න පුළුවන් දේවල් සම්පූර්ණ ඒකාග්‍ර වෙච්ච හිතකින් එන විදිහට කියනවා නම් ආසාවකින් තරහාවකින් තොරව පාටලැවීමකින් තොරව ඒකට කෙලින්ම මුණ දීලා බැලුවොත් ඒ යෝගාවචක හොඳටම වැටෙනවා ඒ ආත්මයක් ඇති කරගන්න තරම් ජීව භාවයක් මේකට දෙන්න තරම් මේකේ සත්වයේ පුද්ගලයේ කිස්ත්‍රි පුරුෂ භාවයක් ඇති කරගන්න තරම් දෙයක් නෑ ඒ තියෙන අස්පන අපිට දැක ගන්න පුළුවන් ස්වરૂපයක් තියෙනවා. මෙන්න මේ අස්පන අපිට දැක ගන්න පුළුවන් භාවය වර්තමාන වශයෙන් දැක ගන්න පුළුවන් භාවයට කියනවා සක්කාය. කාය කියලා කියන්නේ මේ ධාතු නිර්මාණය. මේ නිර්මාණය ඍජුව තමන් වශයෙන් දැක ගන්න පුළුවන්. මේක ඉස්සර වෙලා බුදුජානන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලා කවුරුවක්වත් මේක මෙහෙම විශ්වාස කරන්නේ නැහැ. යැත් සමාධිමත් ජීවත් වුණ ආලෝකේ. නමුත් මේ සමාධිමත්ව මේ ස්වභාවික වස්තුවක් මේ සමාජයට ලක් කරලා බැලිය යුතුයි කියන එක ඒගොල්ලෝ කරේ. මොකද ඒක දෙවියන් විරුද්ධව යෑමක්. තර බලධාරී දෙවියන් විරුද්ධව යෑමක්. ඒ නිසා ඒක හිතුවක්කාර වැඩක්. නොකළ යුතු වැඩක්. කෙලවරක් කරන්න බැරි වැඩක්. අපිට අයිති නැති වැඩක් කියලා ඒක ඔක්කොම දේවත්වයෙන් පිළිගත්තා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අභියෝගේ සානිවනේ එකම පුද්ගලයෙක් වශයෙන් ලෝකේ අත්දැකීම. අත්දැක බලලා මේ තමංගේ පංචේන්ද්‍රයන්ට නැත්නම් සදින්ද්‍රයන්ට ගොදුරු වෙන ස්වභාවික අරමුණට මේ සමාධිය යොමු කරා. යොමු කරලා ඒකේ මතු වෙනකොට නම් තේනකොට නම් ඥානන්තං ගොරෝසුර තමයි තේන්නේ. තදවීමක් වැටෙනවා. නමුත් හොඳට එහිම විශ්වාසය ඇති කරගෙන මේ තදවීමත් එක්ක තව මොනවද කියන්නේ? ඊගාසරෙත් පින්දීමෙන්කොට බලන්න. නැත්නම් ආස්වාසයෙන්කට බලන. ඊගාවදෙත් ආස්වාසයෙන්කට බලන. බල බල බල බල බල බල ඉඳදී හරියට වතුර ගොඩක් කලණේ වෙච්ච වතුර ටිකක් ක්‍රමක්‍රමයෙන් නිශ්චල වේගන වේගන එනකොට ඒකට යුර තියෙනා වූ ඡායාව ඉතාමත් පැහැදිලිව වැටෙනා වගේ මේ හිතට මේ සම්පූර්ණ පින්දීම හාත්පස සිව්කොනේ මායින් ඉංගන් කියලා වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න පටන් ගන්න බලනකොට මේක නොදැන්න තනක් නෑ. සියල්ලම ඍජුව තමන් වශයෙන් වර්තමානව අත්දකින්න පුළුවන්. ඒක බාධා කරන්න කෙනෙක් නැහැ. මේ යන්න මොහතක යන්න කෙනෙක් ඒ විදිහට අත්දකිනවා නම් ඒ බුද්ධිලා කවදාකවත් කියන එකක් නෑ දැක ගන්න එකක් නෑ මේක ස්ත්‍රී භාවයක් තියෙනවා මේක ප්‍රිය භාවයක් තියෙනවා මේක පුරුෂ භාවයක් තියෙනවා මේක සත්වයක් ඉන්නවා ජීවියෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා මේක හොඳයි මේක නරකයි ඒ කිසිම සංකල්පයක තිබෙන්නේ බුද්ධ සත්‍යය පමණයි. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ අනිකුත් අප්‍රමාණ සාස්තුවරු ඒ තම තමන් දැකපු මේ සමාජයෙන් බලනකොට පේන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නොපෙනෙන පේන දේවල් විවිධාකාර විදිහට ගණන් ගත්තට බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම වැහැර කරා. ඒ සියල්ලම බාහිරයි. ඒ සියල්ලම ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා මේ සමාධි හිත ස්වභාවික අරමුණට යොමු කරන්නේ. යොමු කරනකොට යාන්ත්‍රමට පෙන්නේ. එකවරක් බැලුවොත් එකවරක් පෙන්නේ. දෙවරක් බැලුවොත් දෙවරක් පෙනේ. තුන්වරක් බැලුවොත් තුන්වරක් පෙනේ. එක චිත්තක්ෂණයක් බැලුවොත් එක චිත්තක්ෂණයක ආත්ම දිට්ඨිය දුර වේවි. මේ යෝගාවචරය බුදුබණ අදහනවා නම් දෙන උපදේශ පිළිගන්නවා නම් ඒ චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණය දක්වා දික් කරනවා නම් එන විදිහට කියනවා නම් සතිය තව මොහොතකට දික් කරනවා නම් සමාධිය තව මොහොතකට දික් කරනවා නම් ප්‍රඥාව තව මොහොතකට දික් වෙනවා. තව මොහොතකට දික් වෙනවයි කියලා කියන්නේ අර ඉස්සල් ලක්ෂණය වගේම මේ ඉන්දීමේ ස්වභාවික ලක්ෂණ සම්පූර්ණයෙන් දැක ගන්න ඉන්න තුල ඉන්න වෙලාවේදී සත්‍ය ජීවිත පුද්ගල ස්වરૂපයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ප්‍රිය අප්‍රිය භාවයක් නැහැ. එහෙමනම් මේ තුල ආස්වාදයේ විඳින්නේ සත්‍ය පුද්ගල භාවයක් නැහැ. මේදී Tamante වර්තමාන වශයෙන් අත්දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යෝගාවචරය අපරියන්කේදී තමන්ගේ මූල කර්මස්ථානේ පේසිනවා. නමුත් මේ යෝගාවචර ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න බෑ. නමුත් ලොකු වෙනසකට මුල පුරන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය පිම්බීමක් පාසක්, හැකිලීමක් පාසක්, සමාධිමත් හිතක තියෙන හැම අවස්ථාවකම ඥානය වැඩෙන විදිහට ඒතර ඥානය කියන එක පැටලෙන්නේ නැති වෙනනම් හරියට කියන්න අවිද්‍යාව දුරු වීම පිණිස නොදැනීම නැති කිරීම පිණිස කටයුතු කරනවා නම් කටයුතු කරන මහතක් මොහතක් පහස යෝගාවචරයට ඒ අවිද්‍යාව නැති තැන විද්‍යාව අඳුර නැති තැන ආලෝකේ වාගේ මේක දැක ගන්න බැරි අත්දක ගන්න බැරි පිරිසිඳ ගන්න බැරි යමක් නැහැ පිරිසිඳ ගන්න බැරිකම තියෙනවා නම් එල්ලේ වැඩිලා එහෙම නැත්නම් තමන්ගේ නොපසුබස්නා වීර්ය දුර්වල වෙනවා. යම් වෙලාවක එල්ලයක් නොපසුබස්නා වීර්යයක් පවතිනවන සතිය පවතින. සතිය පවතිනවන හිත ඒ අරමුණ මතම සාන්තව තැන්පත් වෙනවා. ඉන්දීමෙන් හැකිලිමෙන් පටන් අරගෙන සක්මනේදී එසවීමක් යැවීමක් ලැබීමක්. නැත්නම් මුලින්ම පටන් ගන්නකොට අපි ගත්තොත් ආධුනිකයෙකුට කොයිම යෝගාවචරය වුණත් පටන් ගන්න වෙලාවේදී පරියන්කේ මුලදී ආධුනිකයි. සක්මන මුලදී ආධුනිකයි. මොකද එතන එතන ඉතිය යුතු සමාධියක් වැඩ හිත වැඩ පිළිවෙලක් විපස්සනා කියන්නේ. ඒ නිසා මුලින්ම සෑම යෝගාවචරයකම පරියන්කේදී ඒ වගේම සක්මනේදී මූල කර්මස්ථානයෙන් පටන් ගන්නවා. සක්මනේදී නම් වම දක්න වශයෙන් කරගෙන. ඊගාවට එක වම කියනවා වෙනුවට එසවීමක් යැවීමක් විදිහට දෙකට මෙනෙහි කිරීම දෙකකට කඩලා මෙනෙහි කරනවා. ඊට පස්සේ හොඳට සමාධිමත් වෙනකොට එක පියවරක් තුනකට කඩලා එසවීමේ යැවීමේ තැබීමේ වශයෙන්. මේ තමයි විපස්සනා යෝගාවචරයට ලැබෙන උපදේශ. මෙන්න මේ විදිහේ යෝගාවචරය අපි ඉදත් මතක් කරගත්ත විදිහට එසවීමේ අවස්ථාව පිළිබඳව ඉතාමත්ම සමාධිමත් බලාගෙන ඉන්නවනේ. එහෙම නැත්නම් මෙනෙහි කරන එක හොඳට ඉල්ල කරනවා නම් තමයි సంతාණයට එසවීමේ ක්‍රියාවට යෝගාවචරයට වැටහෙවි. හොඳ සමාධිමත් හිතට මේ එසවීම කවමදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. එසවීමේ චේතනාව නැතු. නැත්නම් එසවීමේ කැමැත්ත නැතු. මේ එසවීමේ කැමැත්ත සිටවීම පූර්වංගමයි මුලින් සිද්ධ වෙනවා. ඒ එසවීමේ කැමැත්තට අනුව දැන් රූකඩේ වැඩ කරනවා. ඒ රූකඩේ වැඩ කරනකොට ඒ තුල තදවීම, තෙරපි, චලන ක්‍රියාකරන පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ඒ චලන, තෙරපි, තදවීම සියල්ලටම ඔසවනවා කියන ප්‍රඥප්ති නාමයෙන් මෙහි කරනවා. ඔසවනවා, ඔසවනවා, ඔසවනවා කියලා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ දිහා ඊ타ත්මේ එල්ලේකින් යුක්තව ඒ වාගේම වෙහෙසකින් නැතුව නොපසුබස්න දල්වාගත් වීර්යකින් යුක්තව බලනකොට පටන් ගන්නෙදී නම් එසවීමේ ක්‍රියාවදී අදුම වශයෙන් එක චලනයක් එක තදවීමක් පෙරදීමක් දැක ගන්න පුළුවන්. නමුත් මේ සමාධියම ඊගාව එසවීම දක්වාම පවත්වගෙන යනවනේ ඒ තිබුණට අමතරව අර වායෝ ධාතුව වගේම මේක තුල පඨවි ධාතු ස්වરૂපත් සංගවිගෙන ඉන්නවා. ආපෝ ධාතු ස්වરૂපත්, තේජෝ ධාතු ස්වરૂපත් සංගවිගෙන ඉන්නවා. කවමදාකවත් මේ හතර දිනාගෙන් එක්කෙනෙකුට ඉන්න බෑ. මේ හතර දෙනා එකට ඉන්නවා. ඒක මූල ධර්ම සත්‍යයක්. මේ හතරෙන් ඉදිරියට පෙන්ට ඉන්නේ ඉදිරි පෙළේ ඉන්නේ එක වෙලාවට එක. නමුත් ඊටමත් සහල්ු ගති කියන. සිසිල් ගති කියන. මෙන්න මේ විදිහට ඒ සෑම දෙයක්ම ඊටාම නිශ්චල මනසට, tempat මනසට වැටෙන්න පටන් අර ගන්නකොට ඒ විශ්ේයයි ආදරය උපදවනවා. ඒ විශ්ේ ඇදහිම උපදවලා අන්නේ සෑම විස්තරයක්ම බලාගෙන බලාගෙන යනවන යෝගාවචරයට වැටෙහි මේ මුලින්ම ඇතිවෙච්චි අර චේතනාව ඒ කියන්නේ එසවීමේ කැමැත්ත යම් තාක් චේතනා වලියක් විදියට පවතිනවාද ඒ තාක් දුරට මේ ධාතු ක්‍රියාකාරීත්වය වැඩ කරනවා. මේ ධාතු ක්‍රියාකාරීත්වය Tamanට යම් තාක් ගලසලකින් බලනවාද ඒ තාක් දැක ගන්න පුළුවන්. ඒකේ කෙලවරක් දැක ගන්න බැරි තරම් විස්තර සහිතයි කියලා මුලදී හිතෙන්දී හිතේ. නමුත් යෝගාචරය සුත මේ වශයෙන් ගන්න නිසා මෙතන තියෙන ප්‍රධාන වශයෙන්ම මේ ධාතු ක්‍රියාකාරීත්වය. ඒ ධාතු ක්‍රියාකාරීත්වයේ තියෙන මායාකාරී ස්වરૂපය. වර එක තද වීම ඉස්සරහට ඇවිල්ලා රංගනය රංගපාන. ඊගාවට බරක බව ඉස්සරහට ඇවිල්ලා රංගනයට රංගපාන. ඊගාවට උණුසුම් ගති සිසිල් ගති හිරි වැටෙන ගති මේ එක එකන එක එකන මාරු වුණාට නලු කණ්ඩායම නම් එකමයි. ඒ නිසා නැවත නැවතත් නැවත නැවතත් මේ එන එන එන එන දර්ශන ජවනිකා ඔක්කොම මම දැකගනිමි කියන අප්‍රතිහත වීදෙන් බලාගෙන ඉන්නවනම් අන්න අර පින්දීමේදී අර හැකිලීමේදී දැකගත්තා වගේම යෝගාවචරයට මේ එසවීමක් පාස මේ පින්දීමේ වැඩ කරපු මේ ප්‍රධාන නඩු මෙතනත් වැඩ කරන්නේ වෙනත් ආකාරයකට වෙනස් ස්වරූපයකට නමුත් ජවනිකා වෙනස් වුණාට එකම නාඩගමයි ඒ වගේම යැවීම දිහා බැලුවොත් තැබීම දිහා බැලුවොත් අපි මේවද සම්මුති වශයෙන් නම් ඔසවනවය යවනවය තබනවය කියලා මෙනෙහි කරනවා පටන් ගන්නකොට බාර ගන්නවා නමුත් එතනින් නතර කරගෙන අරගන්න. ඒක තව සමාධියෙම උපදෙස් ලැබලම යොමු කරලම බැරිය යුතු කොටසට හිත වැවෙන කාලෙට වැදෙන කාලෙට ඉඳ තියලා භාවනා ඉදිරියට. මේක කියනවා නෙයාර්ථය කියන්නේ. නෙයාර්ථය කියලා කියන්නේ හිත යොදව නොබැලුව පේන්නේ. ඒක මායා ස්වරූපයක් පේනවා. ඒ නිසා යෝගාවචරයට හිත යොදවා බැලීම සඳහා එකලසක් අවශ්‍යයි. ඒකට කියනවා චිත්ත විසුද්ධිය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙවැනි බරපතල සාර කටයුතු වල කලින් හොඳට හිත සමාධිමත් කරගන්නයි කියලා අවවාද කරනවා. මේ හිත සමාධිමත් වෙන්නේ නැහැ කවදාකවත් කය වචන දෙකේ කලන දිනක. කය වචන දෙකේ විෂම ගති කියනක. වෙන විදිහට කියනවා නම් සීල දුර්වලයි. ඒ නිසා හිත සමාධිමත් කරන්න සීලය තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරය එසවීමේ අවස්ථාවේදී එසවීම මෙනෙහි කරමින්ම එසවීම නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ සීලයේ සෑහෙන තහවුරු මට්ටමකට ඇවිල්ලා. සමාධියේ යම් කිසි තහවුරු මට්ටමකට ඇවිල්ලා නැත්නම් එන්න ඕනේ. අන්න එහෙමනම් ඒ ගත කරන ක්ෂණයක් ක්ෂණයක් පාස යෝගාවචරයට මේ රූප වැඩ පිළිවෙල ආපෝ තේජෝ වායෝ ධාතු වල වැඩ පිළිවෙල දිගින් දිගට පේනවා. මේක මේ තමන්ගේම කයේ ඇතිවෙනා වූ තදවීම්, තෙරපීම් ඡලන ඥානයක්ද කියලා යෝගාවචරයට කවමදාකවත් මුලින් කල්පනා වෙන්න ඉඩ තියෙනවා. නොවෙන්න ඉඩ තියෙනවා. මේක කොහොමඩක්වත් වෙන දෙයක්. මේකෙන් පුළුවන් වෙද නිවන් ලබන්න. මේකෙන් පුළුවන් වෙද විසුද්ධි ඥාන ලබන්න කියලා. නමුත් යෝගාවචරයට මේ අවිද්‍යාව වැඩ කරන ස්වરૂපය ගැන දැනගත්තොත් මෙතන තියෙන්නේ දැකීමෙන් බැලීමෙන් දැකීම. බලනවා නම් දකින්න. ඒ බලන්න ඕනේ කරන්නේ සාමාන්‍යයෙන් අතපයේ චලන වචනවල චලන සහිතව නෙවෙයි. හිතේ චලන සහිතව නෙවෙයි. අතපයේ මුඛේ වචන චලන නතර කරලා, ඒ කියන්නේ සීලයක පිහිටලා, හිතත් තැන්පත් කරලා හරියට ගුරු උපදේශයේ ලැබෙන පරිදි හිත හරියට අරමුණත් එක්ක ඉන්න වෙලාවදී හොඳට බලනවනේ මේ අපපටිපත්ති අවිද්‍යාව කියන නොදැනීම නොදැකීම නිසා නොදැනීම. හරියට කාරණාවක් දක්ති නැති නිසා දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවශ්‍ය කරන හේතු සම්පatti පෙන්වා දීලා මේ මේ අඩුව කැඩුම සපයා ගන්නද සපයාගෙන මෙන්න මේ විදිහට බලන්ට කියනකොට මේ අපපටිපත්‍ය අවිද්‍යාව දුර වෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ මේ අපේ මේ ශරීරයේ සිදුවෙන සෑම කුඩා අණු කුඩා කටයුත්තක්ම දැක ගන්න පුළුවන් කියන එක තමයි විද්‍යාව. දැක ගන්න බැරිය මේක කෙලවර කරන්න බැරිය මේක දෙවියන් වහන්සේගේ කැමැත්තය එහෙම නැත්නම් මේක ජීවාත්මයේ කැමැත්මය මේක ආත්මයේ ස්වરૂපය කියලා මේක අපිට දැක ගන්න බෑ ඒක গুপ্ত ස්වરૂපයක් තියෙනවා කියලා වහන්න බැලුවොත් ඒ පුද්ගලයාට පේන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරන්න නම් අපපටිපත්‍ය අවිද්‍යාව දුරු කරන්න නම් දැකීම තියෙනවා හැම එසවීමක් පාසාම අලුත් යමක් අලුත් දෘෂ්ටි කෝණයක් මේ විදිහට දැකගෙන දැක්කම යනකොට ඉවර කෙලවරක් දැක ගන්න පුළුවන් වෙනවා ආත්ම විශ්වාසයේ තදවීමක් සාහෘ වීමක් වෙනවා හිතේ පැතිරීමක් සිද්ධ මේ වෙනකොට අපපටිපත්‍ය අවිද්‍යාව දුරු වෙලා මේ අපපටිපත්‍ය අවිද්‍යාව තියෙනවා නම් වෙන විදිහට කියනවා නම් දැක ගන්න බෑ මේක උත්සාහ කරාට වැඩක් නෑ මේක යම්ම ප්‍රමාණයක ගුප්ත ස්වරූපයක් තියෙනවා නම් ඒ වෙනුවට හිත මොකද කරන්නේ මිත්‍යා මතයකින් අරක වහනවා මිත්‍යා ප්‍රතිපත්තිය අවිද්‍යාව හිතනවා මේකේ ආත්මයක් තියෙනවා. ඒ ආත්මයේ රුචි පරිදි දකින්නවා. ඒ ආත්මයේ රුචි පරිදි අහනවා. ආත්මයේ රුචි පරිදි නිදා ගන්නවා, ආහාර ගන්නවා. අපිට තියෙන මේ ආත්මය සංතුෂ්ඨ කිරීමයි. මේ ආත්මය සමිඥාණය තුල රැඳී පවතී. අපිට තියෙන මේ ආත්මයට රුචි පරිදි අනික් කටේ දෙක දුක් කරදර මහන්සියක් තමයි හොඳ දේවල් දකින්න ඕනේ. හොඳ දේවල් අහන්න ඕනේ. හොඳ දේවල් ආග්‍රහණය කරන්න ඕනේ, රස බලන්න ඕනේ, ස්පර්ශය ලබන්න ඕනේ, හොඳ දේවල් හිතන්න ඕනේ. ඒ නිසා මේ ආස්වාදයේ දීමේ මේ ආත්ම සංසුප්තණයට අපි ඉබේම තණ්හා වශයෙන්, මාන වශයෙන්, විත්ති වශයෙන් ඇදලා. ඒකට හේතුව මොකද? මෙතන ආත්මයක් රිංගගෙන, සැඟලීගෙන, භුක්තව පවතිනවාය කියන එක හිතේ තාම හැංගීගෙන තියෙනවා. මේක දුරු වෙන්න නම් එසවීම හත්පසකට එසවීම පිළිසිඳින්න ඕනේ. පිළිසිඳින්න නම් දැන් ගන්න ප්‍රමාණයට වඩා ඊගාව අවස්ථාව දක්වාම සමාධියේ හිත පවත්තලා වැඩියෙන් යමක් දැක ගන්න යනකොට දකින්න දකින්න වාරයක් එහෙම නැත්නම් අලුත් මූලවරක් දකින්න දකින්න Taman තුල ආත්ම විශ්වාසය වැඩෙනවා ධර්ම ඕජාව ධර්ම රසය යෝගාවචරයට ඇතුළත මොදු වෙන්න පටන් ගන්නවා මේ මෝදු වීමක් මෝදු වීමක් පාසාම මෙතෙක්කල් නොදැක්ක නිසා පැවතුනා වූ නොදැනීම දුක වෙනවා. මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාවට එකපට එකක් තියෙනවා. එහෙම නැතුව මේ අවිද්‍යාව වැඩ කරන්නේ අලු දෙකකට. මේ දෙක අයින් කරනවා කියන එක කවමදාකවත් වෙන ප්‍රතිකර්මයක් නෑ. බෙහෙතක් දීලා, පෙත්තක් දීලා, ඉන්ජෙක්ෂන් එකක් දීලා නැත්නම් වෙන කෙනෙක් අතින් අත ගාලා ආශිර්වාද කරන නැත්නම් දෙවියන් වහන්සේ කැමැත්තට කවදාකවත් කරන්නේ නැහැ. කරන්න අවශ්‍ය වෙන්නේ සීලෙක පිහිටලා සමාධියක පිහිටලා තමන්ගේ මේ ස්වභාවික අරමුණ වශයෙන් ඒ අවස්ථාවේදී පයස වීම කරනවා නම් ඒ පය එසවීම සම්බන්ධ වේ තමන්ට දැක ගන්න පුළුවන් තමන්ට වටහා ගන්න පුළුවන් තමන්ට අත්දකින්න පුළුවන් සෑම කොටසකින්ම සෑම අහුමුල්ලක්ම දැක ගනිමි දැන ගනිමි කියන පැතිරෙන හිත අප්‍රතියත හිතින් හරියටම එසවීමටම හිත එල කරගන්න. අනේ එල කරනවා නම් මේ එසවීමේ ක්‍රියාව තුළ කැමැත්තක් පහළ වෙන්නේ නැහැ. අකමැත්තක් පහළ වෙන්නේ නැහැ. මේ එසවීම මොකද්ද? මේ දැන් සිදුවෙන එසවීමද යැවීමද යැවීමද තැබීමද කියලා කලකොල භාවයක් මෝහයක් නෙවෙයි. එහෙමනම් තණ්හාව, ද්වේෂය, මෝහය ක්‍රමයෙන් දුර වෙනවා. දුර වෙලා හිතේ ප්‍රකෘති ස්වરૂපයේද එසවීම ධාතු ක්‍රියාකාරීත්වය. ඊ ධාතු ක්‍රියාකාරීත්වයට මුල පිරුණේ අර චේතන. එහෙම නැත්නම් මෙන්න මේ වැඩ පිළිවෙල එසවීමක් පාස, යැවීමක් පාස, සැදීමක් පාස යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා නම් එසවීමේදී ධාතු ක්‍රියාකාරීත්වය නම් වෙනස්. ඒ කියන්නේ බාරගතිය දැනෙන්නේ තියෙනවා. නමුත් යැවීමේදී සහැල්ලුව තල්ලු කරන ගතිය වැටෙන්නේ තියෙනවා. සැදීමේදී පොළවේ හැපෙන ගතිය වැටෙන්නේ තියෙනවා. නමුත් මේ ඉස්සරහට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රධාන ධාතු කොටාසේ වෙනස් වුණාට ආත්මද පරමාර්ථ වශයෙන් ගත්තොත් මේ ධාතුන්ගේ ප්‍රතිමාවක් පමණයි. පිළ මාරුවක් පමණයි. එකම පිළිසමයි වැඩ කරන්නේ. මේ නිසා එසවීමෙත් පවතින්නේ නාම රූප දෙක පමණයි. යැවීමෙදිත් පවතින්නේ නාම රූප දෙක පමණයි. තැබීමෙදිත් පවතින්නේ නාම රූප දෙක පමණයි. ඉතින් මේ සක්මනේ එසවීම යැවීම තැබීම වෙලාවේදී මේ විදිහට නාම රූප දෙකනම් පවතින්නේ නාන්ද දොළට යනකොටත් ඉන්ද්‍රපාතේ වදිනකොටත් මේකමයි එයින් යහට ආයේ දැක ගන්න බැරි දෙයක් නෑ. නමුත් මේවා එක සීලේ ශීඝ්‍ර වේගයෙන් ගමන් කරද්දී ආයත් වැඩ කරනවා, හිත වචනයත් වැඩ කරනවා, හිතත් වැඩ කරනවා. ඒ කියන්නේ හිත කොහොම අවසෝරයෙන් දකිනකොටම මේක තුල නොදන්නා ගුප්ත සංකීර්ණ ස්වරූප වහබෝමයි. එන් සාහිත්‍යයෙන් පිට කියනවා මේක මම කැමති වුණත් අකමැති වුණත් ඇතුළත ජීවත් වන්නා වූ ජීවාත්මයක කැමැත්ත පරිදි මේක සිද්ධ වෙනවා. සත්පුද්ගල භාවයක් ඉබේම ඉදේනවා. මොකද අර ඝන බහලව වැඩේ සිද්ධ වෙදි දැක ගන්න බෑ. ඒ විසදනේ. මේ නිසා යෝගාවචරයට මේ ඥානීය මෝර වැඩ සිදු වෙන වෙලාවේදී අරමුණු වේගය අඩු කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවට හිතේ වේගය වැඩි කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට හිත ඉතාමත් නාවදි කරගන්න. හිත ඉතාමත්ම අප්‍රතිහතව දල්වාගත් වීදයකින් එන්නේ එන අරමුණට එල්ල කරමින් ගත කරනවා නම් යෝගාචර අඳුරු ස්වરૂපයේ දුරු කරලා ආලෝක ස්වરૂපේ වැඩි කරන්න පටන් ගන්නවා. මේ වැඩි කරන සෑම ක්ෂණයක් පාසාම යෝගාචරයට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ භාවයේ පිළිබඳව ශ්‍රද්ධාව වැඩෙනවා. ඒක මොන්නේ තරම් වැහිච්ච මොනතරම් සංකීර්ණ වෙච්ච ඝන සංඥාවට යත වෙච්ච ඒ වාගේම නිත්‍ය සංඥාවට සුභ සංඥාවට ආදී දේවල් වලට මත් වෙච්ච අවිද්‍යා ඝන භාවයක් විතර පවතී. ජන්ම වේලාවක අපි මේ විදිය සැලකිල්ලකින් තොරව මොනම විදියෙන් හරි වේගයෙන් අතපය ක්‍රියාත්මක කරනවනම් කටයුතු කරනවනම් මේ මමයක් එහෙම නැත්නම් මේ ආත්ම දිට්ඨිය ඝන භාවය. මොයේ පටලයක් ස්වරූපෙට ඇවිල්ලා අපිට පේන දින මේ පිරිසිදු දර්ශනය මුලා කරනවා. ඒ නිසා අසතිමත් සෑම මොහොතකම මෝහ පටල බැඳෙනවා. සතිමත් සෑම මොහොතකම මේ නාම රූප ධර්ම විහාරෙත ඥාන දර්ශනේ පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරය විවේක ගන්නවයි කියලා දෙයක් විපස්සනා යෝගාවචරයට නෑ. මේ විපස්සනා යෝගාවචර ගමනේ අම්බලන්නේ. කිමං හැරීමක් නෑ. සෑම මොහොතකම යම් තාකේ යෝගාවචරයට සංසාර බය වැටෙනවා නම් සංවේගය පහළ වෙලා කියනවා. වෙන විදිහකට කියනවා නම් ශ්‍රද්ධාව කුසල ඡන්ද දෙක තියෙනවා නම් යෝගාවචරයේ ගත වෙන සෑම මොහොතකම තද නින්දේ පසු නොවෙන චිත්තං සරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු අපි දිනපතාම සත්‍යයනා කරනවා මේ කර්ණී මෙත්ත සූත්‍රය චිත්තං සරං නිසින්නං මේ කියන ඕනම අවස්ථාවක ඉඳගෙන වේවා හිටගෙන වේවා ගමන් කරමින් හෝ වේවා යාතස්ස විගත මිද්දෝ තද නින්දේ පසු වෙන සෑම අවස්ථාවක ඒතං සතින් අදිත්‍යය මෙන්න මේ සතිය එළඹ තියෙනවා එළඹ තියෙන තාකල් මතු මැත්තේ සංසාර ඇති කරන මතු මැත්තේ ඉස්ත්‍රි භාව පුරුෂ භාව ඇති කරලා දෙන ආත්මවාදී වැඩින්නේ ආත්මභාවයේ හැප්පෙන්නේ නැහැ සංකීර්ණ භාවයට යන්නේ නැහැ අරමුණු එන්නේ එන්නේ එහෙම නැත්නම් දකින්න දේවල් අඩු කරනවා. අහන දේවල් අඩු කරනවා. ආග්‍රහණ කරන දේවල් ස්පර්ශ කරන දේවල් හිතට එන හිතවිලි පුළුවන් තරම් අඩු කරන වැඩපිළිවෙලට ගිහිල්ලා හිතේ අත්‍යතියට ධෛර්යය හරි නැත්නම් මතුවෙන යන්ව ප්‍රකට අරමුණක් තියෙනවා නම් ඒට එල්ලේ වැඩි කරනවා. මේ විදිහට එල්ලේ වැඩි කරගෙන වැඩි කරගෙන යනවනම් යෝගාවචයට මතුවෙන මතුවෙන අරමුණක හරියට කිඳීම දිහා බලාගෙනකොට වගේ ඉතාමත්ම තැන්පත් පරියන්ක ඉදී. එහෙම නැත්නම් ඊටාම තැන්පත් සක්මන් අවස්ථාවේදී එසවීම යවීම දකින්න වගේ සෑම වැඩ පිළිවෙලකම සැඟවිලා තියෙන්නේ ගොනු වෙලා තියෙන්නේ මේ එකම දෙයමයි කියන දර්ශනය පහළ වෙනකොට මේ වෙන විදිහකට මේක ඊටාමත් නෑ පිටු කරලා සාරාංශ කරලා කියනවනම් සෑම අවස්ථාවකම පවතින මේ නාම රූප දෙක පමණයි ඒ නිසා යෝග අවශ්‍යය මේ නාම රූප දෙක තුල ප්‍රිය භාව අප්‍රිය භාව ඉස්ත්‍රි භාව පුරුෂ භාව දකින්නයි කියලා කියන්නේ ප්‍රඥප්තිය ගිලිල මෝහයේ ගිලිල මේ තමනුත් ආත්මවාදයකට බැඳිල මේ ලෝකයක් ඒ ආත්මවාදයෙන් බඳවගෙන මේ ඇලීම් ගැටීම් දෙකට යනවා මේ නිසා යෝගාවචරය මේ යතාව භයානක කම මේ යතාව සංසාරට ඇදබැඳ ගමන ස්වરૂපයේ දැනගෙන සෑම මතුවෙන මතුවෙන අරමුණක ප්‍රධාන වශයෙන්ම නැත්නම් මූල ධර්ම විහාරට නිඤ්ඤාතේ විහාර යොමු කරන ප්‍රධාන බෙදීම නාම රූප දෙක බෙදීමට දක්ෂ වෙයි. දක්ෂ වෙන්න උත්සාහ කරනවා. මේ විදිහට නාම රූප ධර්ම දෙක දකිනවා නම් අර කියන විදිහට පරියන්කේදී ඒ වගේම සක්මනේදී එදිනදා කටයුතු වලදී සෑම අවස්ථාවකම මේ යෝගාවචරය ගැටෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම බැඳෙන ප්‍රමාණය අඩු වෙනවා. දකින දකින දේ යෝගාචරයට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප වැඩ පිළිවෙලක් පමණයි. යම් වෙලාවක යෝගාචරය මේ බව අමතක කරලා පිළිගත්තා හෝ නොපිළිගත්තා හෝ වේවා මට මම මගේ අපේ කියලා ඉදිරිපත් වෙච්ච ගමන් අන්න ඉතුරු මේක සුවපාක්ෂික මේක පරපාක්ෂික මේක සතුරු මේක මිතුරු ආදී කොට ඇත්තා වූ විවිධාකාර ගැටීම් සහ ඇලීම් රාශියකට බැඳෙනවා ඒ නිසා යෝගාවචරය මේ ඇලීම් ගැටීම් තුලම ඉඳගෙන නැත්නම් මේ සම්මත ලෝකෙම ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉතාමත්ම සූක්ෂමයි. අහගෙන ඉන්නකොට කාටවත් වැටෙනවා කුංචි. එසේ මෙසේ සූක්ෂම භාගයක් නෙවෙයි. මේ කොච්චර කැමති වුණත් හරියන වැඩක් නෙවෙයි. කරන්න ඕනේ. ඒ කරන්නත් අඩුම කඩුව මූලික අවශ්‍යතාවයන් ඕනේ කරන්නේ. මුලට සීලේ පිටයි කියන්නේ. නැත්නම් කාය වචන තැම්පත් කිරීම අනවශ්‍ය කුළු ගැනීම, කුසි ගැනීම වලින් තොරව පුළුවන්තර ශක්ති ප්‍රමාණයට පරිසරයට පිළිසෙට ගැළපෙන ආකාරයට තමන්ගේ ශක්තිය යොදලා තැපත් කරනවා. ඒ මැත්තේමයි. ඒ මැත්තේ මුලින් සමාධියක් කියන්නේ. සමාධිය තිබුණත් කවදාකවත් නාම රූප දෙක බෙදලා පෙන්වන්නේ නෑ සමාධිය. ඒක බලන්න. බැලුවොත් දකින්නවා ධර්ම නියම. ඒ බලන්න නම් වරදින අවස්ථාව පිළිබඳව තමයි අනුකම්පා කරලා මෛත්‍රිය උපදවාගෙන නැවත නැවතත් අප්‍රත්‍යත වීර්යයෙන් ඒටම හිත යොදවන්න ඕන. මේ විදිහට හිත යොදව යොදව යොදව බලන්න බලන්න බලන්න අපි මෙතෙක් වෙලාවට විස්තර විස්තර කරන්න ගිය විදිහට සෑම වැඩ පිළිවෙලකම ඇත්තව විවිධ පැති. දකින්න දකින්න යෝගාචරගේ ගැඹුරු සමාධි මට්ටම් වලට යෝගාචරගේ හිත වැටෙනවා. ඒ වගේම මේන් කොච්චර පිළිසිඳ ගලුවත් මේ නාම රූප ධර්ම වලට එහා එන්න නැත්නම් අස්පනා පිට තමයි කය වශයෙන් වර්තමානව දැක ගන්න බැරි යමක් මේ ඇත්තේ නැහැ. මේ දකින ප්‍රමාණය සම්පූර්ණ මේ ආත්ම විශ්වාසයට පදනමක් විරහිත බව හොඳට යෝගාවචරයට වැටහෙනවා. මේ මේ නිසා මේ බුද්ධඝමෙන් පිට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝකේ පැතිරලා තිබුණ ආගම්වල මේ ආත්ම දිට්ඨිය නැති කිරීමට උත්සාහ කිරීම කොක වෙතත් ඒ අත්දැකීම මේක ඉවත දාන්න බැරි විදිහට බාර ගන්න සිද්ධ වෙනවා. මොකද සතියෙන් බැලුවේ නෑ විපස්සනාවෙන් තමන්ගේ කය එනතන් කායගත සතිය පැවැත්වෙන ඒ නිසා සමාධිමත් වෙච්ච ගමන් හිත බ්‍රහ්ම ලෝකේ දිව්‍ය ලෝකේ කාම සතු විචේ හසුරවන්ට හසුරවන්ට මේ ආත්ම දිට්ඨිය ගන්න බහල වෙන්න පටන් ගන්නවා මේ නිසා මේ ඇත්තෝ ආත්මවාදයේ ඉතාමත් ගැඹුරු බොහෝ කෙනෙකුට තේරුම් ගන්න බැරි බ්‍රාහ්මණයන්ට පමණක් ඒ කියන්නේ උගත්කමටම ජාතක වශයෙන් ඉපදුනා වූ මේ කුලයට පමණයි වැටෙන්නේ. රජ කුලයටවත් වැටෙන්නේ නැහැ කියලා මේ ආත්ම දිට්ඨිය වාදයක් වශයෙන් ලෝකෙට ප්‍රසිද්ධ කරනවා. ඒ ආත්ම දිට්ඨිය ඒ විවිධ ආගම් වල සඳහන් වෙන විදිහට දෙකට කඩලා පෙන්නනවා. මේ ආත්මය ජීවාත්මයේ වශයෙන් එකක්. ඒ වගේම පරමාර්ථයේ වශයෙන් පරම ආත්මයේ වශයෙන් එකක්. මේ පරමාත්මය මුළු ලෝකෙම මවන ඒකට කියනවා ඊශ්වර කියලා. සියලුම ධර්ම කෙරෙහි ජීව ආජීව ධර්ම කෙරෙහි ආධිපත්‍ය පවත්වන. ඒක ඒකෝ කියන ස්වરૂපේ පවතින. ඒ කියන්නේ ඒක හොඳ නරක දෙක නෑ. ලාභ කීර්ති දෙකක් නෑ. ඒක තියෙන්නේ තනි ක්‍රම මධ්‍යස්ථ ස්වરૂපයකට. මේ නවකාර දෙවියන් වහන්සේට හොඳ නරක බෙදන්න කවුරක් නෑ. ඒක ඒකෝ ධර්මයක්. ඒ වගේම සබ්බන්නේ. සියල්ල දන්නේ. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව තමයි මේ ජීව අජීවී වස්තු වැඩ කරන්නේ. එයින් ජීව කොටස් වලට ඒ ආත්මය ජීවාත්මයේ වශයෙන් රිංගා ගන්නවා. ඒක ඒ ජීවයෙන් තුළ පැතිර පවතින. විශාල අලියෙක් වගේ සත්වයේ ජීවේ ලොකුයි. ඊටාම කූඹියෙකුගේ පොඩි සත්වයේ ජීවේ කුඩායි. ඒ ජීවාත්මය ඒ සවිඥානික ස්වરૂපයේ තැන්පත් වෙලා ඉන්නවා. දෙවියන් වහන්සේ කැමැති විදියට හැසිරුණොත් මේ ජීවාත්මයට පස්සේ මරුණට පස්සේ දිව්‍ය ආත්ම දිව්‍ය ආත්මයක් සමග එකතු වෙනවා. ඒක තමයි ආගමික ජීවිතය. ඒ නිසා මේ ජීවාත්මය දෙවියන්ට විරුද්ධව යන්නේ නැතුව දිව්‍යන් වහන්සේගේ කැමැත්ත පරිදි කටයුතු කරන්න ඕනේ. මේ ජීවාත්මයේ පරම කටයුත්ත තමයි ආශ්‍රාවය. හොඳ දේවල් බලන්න ඕනේ. හොඳ දේවල් දකින්න ඕනේ. එන්න මේ විදිහට ඉතාම ගැඹුරු ධර්මයක් ආත්මවාදී වශයෙන් ඉදිරිපත් කරනවා. මේක කඩන්න පුළුවන් කෙනෙක් කවදාකවත් නෑ. ඔක්කොටම පේන දින එක ඇත්ත වගේ තමයි. ඒ නිසා සෑම කෙනෙක්ව දෙවියන් වහන්සේ පක්ෂග්‍රහී වෙලා දෙවියන් වහන්සේ කැමැත්ත ඉෂ්ට කරන්ට සදී පැහැදිලි ඉෂ්ට කරා. බුද්ධ ප්‍රජානන් වහන්සේ මේ වාගේ ඇදහිල්ලකින් මේ වාගේ গুপ্ত ධර්මයකින් යට කරන්න පුළුවන් කියලා. මොකද පාරමිතා ශක්තිය නිසා. උන්වහන්සේ කරේ දිව්‍යන් වහන්සේගේ දිව්‍යන් වහන්සේ ගත්තා. මට ලැබුණ මේ කය මම මගේ ආර්ය පරිශ්‍රණය සඳහා යොදවනවා. ඒ ආර්ය පරිශ්‍රණය සඳහා යම් ප්‍රමාණයක සීලයක් යම් ප්‍රමාණයක සමාධියක් අවශ්‍ය නම් ඒ සමාධිය පාවිච්චි කරනවා. ඒක කොයි ආගමකටත් පොදුයි. මේ පාවිච්චි කරපු සමාධිය බාහිරට යන්න දෙන්නේ නැතුව කායයට පිටවෙනවා. මෙතන තමයි යොන සමාධියත් විපස්සනාත් වෙනස. මේ කායයට පිටවෙනවායි කියන්නේ ස්වභාවික අරමුණක පිටවෙනවා. ඇහෙන් දකින කණින් අහන, නාසයෙන් ආග්‍රහණ කරන, ශරීරයෙන් විඳින, දිවෙන් රස බලන හිතට හිතේ. එතන වර්තමාන ප්‍රසන්න ප්‍රකට අවස්ථාවේ පවතින දෙයට හිතියදෙනවා. මේ හිතේදී මේ ධාම පුදුසරයි. අපිට මේ තරමටම බුදුබණ විස්තර වෙදී ඉදිරියෙන් ගමන් කරන කල්යාණ මිත්‍රයන් දැක දැක ඉඳ ඇති අපිට එපා වීම පහළ වුණොත් අපි නැගිටලා ඉඳගෙන ඉඳ සලුවකසල දාලා නැගිටලා යනවා අපිට ආසාවක් බුදුරජාණන් වහන්සේ විසින් හෙළිකල ධර්මය ඊ타මත්ම ඇදහිල්ලේ ඊ타මත්ම කාය ජීවිත নিরপেক্ষ භාවයෙන් කටයුතු කළොත් අත්දක ගන්න පුළුවන් ඒ වුණත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා විපස්සනා යෝගාවචරය මේ දුක නැත්නම් දුක්ඛ ප්‍රතිපදාවේ ඉදිරියට යන කෙනෙක්. ඒ නිසා මේ කටයුතු වලට නියම ක්‍රමය නැත්නම් මූල ධර්මය හොඳට ඇහෙනවා නම් ඒ වාගේ මේ වාත් දකින්න පිරිසක් අතර ජීවත් වෙනවනම් යෝගාවචරයට අශ්ව සිල්ලක් තියෙනවා. එහෙම නැත්නම් අශ්ව සිල්ලකුත් නැහැ. මේ තාමත් වෙහෙස කටයුතු වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් යන්න වෙලාවක පදම හරි ගියානම් එකලස හරි ගියානම් ධර්ම නියාමයේ කෙලිවෙනවා. ඒක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අධිකාරියක් නෙවෙයි. එහෙම නැත්නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අධිකාරියක් නෙවෙයි. බැලුවොත් දකිනවා. දැක්කොත් පිළිගන්නවා. පිළිගත්තොත් බොරු පිළිගන්නේ මෙන්න මේ විදිහට අවිද්‍යාව දුරු වීම නැත්නම් ඥානයේ පහළ වීම සිදුවෙන නම් යෝගාවචරය දිගටම අරමුණට එල්ල කිරීම සහ අප්‍රතිහත ධෛර්යය කියන සල්වාගත් වීර්ය අවශ්‍ය කරනවා. මේ දෙක තිබිලත් මේ දෙන උපදේශ වල හැටියට ඒ මතුවෙන අරමුණ හුදෙට පැතිරී යන විදිහට ඒ සංග වේගත කොනක් නොදැනෙන කොනක් නැති විදිහට සියල්ල දක ගන්න විදිහට සාදර හැඟීම ඇති කරගන්නවා. එහෙමනම් ආස්වාදයේ විදිහ දෙවියෙක් ජීවාත්මයක් ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් මේකේ ඇත්තේ නෑ කියන එක වැටහෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ඥානය තව ඉස්සරහට වැඩෙනවනම් මේ අර්ථ දිට්ඨිය, සක්කාය දිට්ඨිය මේ නාම රූප පරිච්ඡේද ඥාන මට්ටමින් විදිහට පමණක් නෙවෙයි ඉදිරියට හිත තල්ලු වෙනවා. ඉදිරියට හිත තල්ලු වෙනවා නම් යෝගාවචරයට ආත්ම දිට්ඨිය විතර නෙවෙයි පරමත්ත දිට්ඨිය. නැත්තම් නවුංකාරයෙන් මේ ලෝකේ ඉන්න අය එහෙම නැත්තම් හේතුඵල ධර්මයකින් නෙවෙයි මේක සිදු වෙන්නේ වගේ කියන බොරු මිත්‍යා මත දුරු කරමින් මේ ඥානෙ ඉදිරියට පැටලෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා යෝගාවචරය මුලින්ම සීල විසුද්ධියෙන් යම් යම් ආස්වාද ආදීනව වශයෙන් විඳලා ප්‍රතිඵල ලබන කෙනෙක්. ඒ වගේම චිත්ත විසුද්ධිය වශයෙන් වරින් වර හිතේ නිවර ධර්ම දුරු වීමෙන් ඇතිවෙනා වූ විවේකයේ භුක්ති විඳින කෙනෙක්. දැන් මේ ධර්ම දේශනා මාර්ගයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරයන් දැනටමත් මේ කරගෙන යන විදිහට මතුවෙන අරමුණේ සම්පූර්ණ විස්තර ආත්පසින් දැක ගන්නා සුළු ස්වරූපයට මුදෙවට පැතිරිය යන ආකාරයට ඒ සමාධිය විවිධ වෙන විතක්ක එහෙම නැත්නම් වීරිය කියන ආදී ධර්මයේ යෝගාවචර පාවිච්චි කරනවා නම් ප්‍රමාණිකුල කිසියම් බාධාවකින් තොරව මේ ඥානය පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ නාම රූප පරිච්ඡේද ඥානයේ පච්චේ පරිගා ඥාන වශයෙන් ක්‍රමක්‍රමයි. ජීවාත්ම දිට්ඨිය, පරමාත්ම දිට්ඨිය ආදී දිට්ඨි විදී දුරු කිරීමෙන් යෝගාවචරයේ හිත දිට්ඨි විසුද්ධියටපත් වෙනවා. අද මේ තා මේ විස්තර කරන්න යන ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම මේ ජීවාත්මය පිළිබඳව ඇත්තා වූ නැත්තා වූ කොටස් ඉදිරිපත් කිරීමක් තව ඉදිරියට කරන දේශවලදී මේ වාගේම પરමාර්ථයක් නැහැ. ඒ වෙනුවට පවතින්නේ මේ කායගත සතිය තුලින්ම ගන්න පුළුවන් හේතු ධර්ම සහ ඵල ධර්ම පමණයි. ඒ නිසා යෝගාවචරය යම් විදිහකට මේ කයේ සෑම ස්වභාවික අරමුණකම නාම රූප ධර්ම දෙක පමණයි කියලා ගන්න දැනුම කොහොමද ඉදිරියට විකාශනය වෙන්නේ? කොහොමද එකිනෙකා හේතුඵල ධර්ම වශයෙන් අවබෝධයට හේතු වෙන්නේ කියන ධර්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මිතුවාක් වෙලා මේ පැයක පමණ කාලයක් තුල මේ ඉදිරිපත් කරන්න යෙදුනා වූ මූලධර්ම කරුණු වල ඒ වාගේම අත්දැකීම් වලට බර කරුණු වලින් ලෝකාවචරයට යම්තා ශ්‍රද්ධාවක් ඇතිීමේ ශක්තියක් කුසල ඡන්දයක් ඒ වාගේම වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් පහළ වෙනවනම් එහෙම නැත්නම් ඒ තිබුණු ඉන්දිය ධර්ම වල තිබුණු භාවයක් වෙනවනම් ඒ සෑම ශක්තියකින්ම යෝගාවතයට සෑම අරමුණක්ම විනිවිද විසද වශයෙන් පරිග්‍රහ වශයෙන් සම්පූර්ණ වශයෙන් දැක ගැනීමට ඒ ඉන්දිය ධර්ම ශක්ති බල වැඩිවා එසේ වැඩිමෙන් යෝගාවචරයට මතුවෙන මතුවෙන අරමුණට නාම රූප ධර්ම වලින් තොර විනාශයක් නැතය කියන තමන් තුළම පහළ වෙන්නා වූ මේ ප්‍රත්‍යක්ෂ දැනීම ඇතිවීමෙන් මේ සම්‍යක් දෘෂ්ටිය විශේෂයෙන්ම ditthi visuddhiය පහළ වේවා ඒත මේ ධර්ම හේතු වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ